ඊළඟට ශාමලී මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ මම කියන්න ගත්තේ දැන් ඔබ වහන්සේගේ දේශනාව අහගෙන යද්දී ඇත්තටම මම හිතියේම මගේ අතීතයේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒක ඇත්තටම මේ හරි වැදගත් දේශනාවක් වුණාද ඒක ගැන සිහි වෙන්න මට සිහි කරන්න මේ එහෙම කරගෙන යද්දී ඇත්තටම මට කල්පනා කරා මටත් අර ගොඩක් අර දේශසිත ගොඩක් බහුලව තිබ්බා ඒ ද්වේෂසිත බහුලව තියේදී ඇත්තටම මේ කෙනෙක් මොන හරි කිව්වහම ඒක නැති කරගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටිය ඇත්තටම කාලයක් එතකොට රාගසිත රාගසිතක් කෙනෙක් හිටියද අපේ මහත්ය කෙරෙහි දරුවන් කෙරෙහි ගොඩක් බැඳුණු අය කෙරෙහි මේ රාගසිතක් ඇති වුනහම ආදරයක් සෙන්හසක් ඇති වුනහම ඒගොල්ලෝ කෙරෙහි දැන් කියන්නේ රාගයෙන් නැති කරන්න පිළිකුල් භාවනා කරන්න කියලානේ පිළිකුල් භාවනාව ඇත්තටම මට කරගන්න බැරි වුණා. මට කොහොමවත්ම ඒ පිළිබඳව පිළිකුල් භාවනාව කරගන්න බෑ. කර කරනකොට මගේ හිත ගැටෙනවා. ඒක ද්වේෂයක් වෙනවා. ඊට පස්සේ මම කල්පනා කරා දැන් මම මොකද්ද කරන්නේ? කරන්නේ කියලා කල්පනා කරලා පස්සේ මම සමත භාවනාවට ගියා. ආනාපාන සති භාවනාවට ගිහිල්ලා ඊට පස්සේ මම මෛත්‍රී වැඩුවා. මට ද්වේෂයට මෛත්‍රී වැඩුවොත් හරියට මේ මමම තීරණය කරපු සාමිනහන්ස. ඒම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩලා ඊට පස්සේ කල්පනා කරා දැන් මොකද්ද මම කරන්නේ කියලා. එහෙම කල්පනා කරනකොට අර මෛත්‍රී භාවනා කරලා ත්‍රිලක්ෂණින් ගියා. ත්‍රිලක්ෂණින් අනිත්‍ය දුක්ඛනාත්සින් හිතාගෙන යද්දී අර ගැටීම එන්නේ නැතුව ගියා මට. ගැටීම එන්නේ නැහැ. දැන් හැම දෙයක්ම දැන් මහත්යගේ ශරීරය වුණ මහත්යගේ වුණත් දරුවෝ වුණත් ආදරය කරන කෙනෙක් වුණත් ඒ ඒ කෙනෙක්ම මේ මේ අනිත්‍ය වෙනමනේ අනිත්‍ය ලක්ෂණේ ප්‍රකටයිනේ ඒක යනකොට මට අර මේ අර මේ පිළිකුල් භාවනාව කරනවට වැඩිය පහසුවෙන් යන්න පුළුවන් වුණා. ඔව් නමුත් හැබැයි අපි ඔතනදී තේරුම් ගන්න ඕන තවත් දෙයක් තියෙනවා. දැන් අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කිරීම තුළ අර අර ප්‍රශ්නේ යටපත් වීම ඇත්තටම ඔතනදී මූලික වශයෙන් අපි අතින් වෙන්නේ අනිත්‍ය කියන්නේ විදර්ශනාවේ අනිත්‍ය නෙමෙයි. අපි අපි උත්න්දි කරන්නේ අනිත්‍ය සංඥාව. ඒ කියන්නේ අපි අනිත්‍යයි කියලා හිතන දේ, කල්පනා කරන දේ මතු කරලා අර අපේ මනසේ මතුවෙන රාගය හරි ද්වේෂය හරි මතුවෙන්න නොදී ඒක උඩට අනිත්‍ය කියන සංඥාව දාලා සංකල්පය දාලා අරක යට කරන එකයි. එතකොට ඒකත් එක්තරා ක්‍රමයකින් සමත ක්‍රමයක්. හැබැයි ඉතින් අපිට මුලදී එහෙම තමයි අපි එහෙම එහෙම කර කර තමයි මෙතනට යන්න ඕන. එතකොට විදර්ශනාවේදී සැබෑ අනිත්‍ය දකිනවා කියලා කියන්නේ විදර්ශනාවෙන් අපි අනිත්‍ය දකිනවා කියලා කියන්නේ එතන සිද්ධ වෙන්න දැන් අපේ මනෝභාවය පවා ඇති වෙලා නැති වෙන ගතිය නුවණින් දකින එක. අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතන එක නෙමෙයි. දැන් මේ දරුවත් අනිත්‍යයි මම මේ ඇලුම් කළාට වැඩක් නැහැ. සැමියාත් අනිත්‍යයි මගේ මේ මනෝභාවයනුත් අනිත්‍යයි කියලා හිතන එක නෙමෙයි. දැන් අර උදාහරණයක් හැටියට ඔබතුමියට සමහරට මතක ඇති අපේ අර ගල්ලෙනේ ඉන්න කාලේ අත්දැකීමක් අපි සිහිපත් කළා අම්මා කෙනෙක් ඇවිල්ලා මෙතන හරීම ලස්සනයි හරීම වටිනවා ඔහම නිකන් කට පුරා කියාගෙන කියාගෙන ගිහිල්ලා එකපාරට අර ටික නවත්තලා ඒ අම්මා කිව්වා ඉතින් මේ මේ ඔක්කොම කොච්චර ලස්සන වුණත් මේවා අනිත්‍යයිනේ මේ දකින්න ඇහත් අනිත්‍යයි මේ හිතන හිතුවිල්ලත් අනිත්‍යයි ඔහොම කියලා නැවැත්තුවා. ඉතින් මටත් ඇත්තටම එවල ඒක මොකද්ද කියලා තේරුන්නේ නැහැ. පස්සේ කල්පනා කරනකොට තමයි මට වැටුනේ දැන් ඒ අම්මට දෝරේ ගලාගෙන ගියා අර මනසේ ආපු ලෝභ සහගත මනෝභාවය. දැන් ඒක ලෝභයයි කියලා දැනගත්තු ගමන් කෙලින්ම අනිත්‍ය ඒක උඩට පටවලා අරක යට කළා. ඉතින් ඒක තමයි අපි අතින් ගොඩක් වෙලාවට වෙන්නේ. නමුත් අපි පුහුණු කරන්න ඕනේ. ඒ මුලදී අපිට එහෙම තමයි වෙන්නේ. හැබැයි ඊට පස්සේ අපි දෙවනි තුන්වෙනි පියවරේදී අපි උත්සාහ කරන්න ඕනේ ඒ බාහිර ලෝකයේ වෙනස් වෙන ආකාරය සහ මනෝභාවයන් වෙනස් වෙන ආකාරය. දැන් විදර්ශනාවේදී අපි අනිත්‍යයි කියලා දකින්නේ කෙස් අනිත්‍යයි කියලා නෙමෙයි. කෙස් යම් ආකාරයකින් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා අපට ඇහැට හරි සිතට හරි දැනෙනවා නම් එතනයි අනිත්‍ය දකින්න පුළුවන්. එතකොට මේ මොහොතේ යමක් කැඩෙනවා නම් බිඳෙනවා නම් වෙනස් වෙනවා නම් දැන් අපේ මනෝභාවයන්හි අනිත්‍ය දකින්න අපට පහසුයි. මොකද මනෝභාවයන් ඉක්මනට වෙනස් වෙනවා. ඒ වගේම රූපය අනිත්‍ය දකින්න භාවනා කරද්දී හෝ අනිත් වෙලාවට හෝ අපි හිතමු යම් යම් නලියන ගතිය ඇති වෙලා නැති වෙනවා. වේදනාව ඇති වෙලා නැති වෙනවා. එතකොට තද වෙන, හිර වෙන ගති, රත් වෙන ගති ඇති වෙලා නැති වෙනවා. සැහැල්ලු බව ඇති වෙලා ඒ සැහැල්ලු බවත් නැති වෙනවා. ඒ විදිහට ඒ ඇති වෙලා නැති වෙන ස්වභාවය නුවණින් දැක ගැනීම තමයි විදර්ශනාමය වශයෙන් අපි අනිත්‍ය දකිනවා කියලා කියන්නේ. ඉතින් මූලික වශයෙන් අපිට සමත ලක්ෂණයෙන් තමයි අපි ගොඩක් වෙලාවට ඔය අනිත්‍ය සංඥාව මූලික වශයෙන් පුහුණු කරන්නේ. නමුත් ඒක වුණත් අපට ප්‍රයෝජනවත් වෙනවා ඔබතුමිය කියන හැටි. ඒක ස්වාමීන්වහන්ස අර පිළිගුල් භාවනාවෙන් යද්දී අර කෙනෙක් අයින් කරන්න බලන්න නිකන් අර උලකින් හාරනවා වගේ හදවත හාරනවා වගේ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ කෙලස් හුල් කියලා කෙලස් උල් කියන්නේ මේක ඇනිලා තියෙන කොටත් අමාරුයි ගලවන්න හදන කොටත් අමාරුයි ඒක හරි හරි පීඩාවක් අපේ මාංශවලට පවා දැනෙන්න ගන්නවා ඒවා ඉවත් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි ඔය සමහර මේ යෝගීන් ඵල ලබනකොට නිකන් ඊයගේ අත්දැකීම් හැටියට කියන්නේ මේ තනි කරම මේ මුළු ශරීරයම පොඩි කරන්න වගේ එතකොට මේ මේවා ගලවලා ගන්නවා ඒ තරම් දැඩි පීඩාවක් Tamanට දැනෙනවා කියලා සමහර කෙනෙක්. ඒක හැමෝටම ඒ එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම ඒවා අපිට මනසට දැනෙන විදිහ. එහෙම නැතුව මේ ඇඟ පොඩි වෙනවා කියන එක නෙමෙයි. නමුත් ඒ දැනෙන්නේ මොකද්ද? ඉච්චරටම තදට කාවැදිලා තියෙනවා ඒ මනෝභාවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් එහෙම ගිහිල්ලා අර ඔබ වහන්සේ කියන තැනට එද්දී ඒක මට ලිහිසි පහසුයි කියලා හිතුවා. එහෙම තමයි. ඉතින් අපිට මේ න්‍යාය හඳුනා ගන්න හඳුනා ගන්න න්‍යාය හඳුනා ගන්න හඳුනා ගන්න ඒකේ ක්‍රමෝපායන් හඳුනා ගන්න හඳුනා ගන්න දැන් ඇත්තටම මේ මේ භාවනාවන් අපි හරියට පුහුණු කරනවා නම් ඒවැදී මේ ගුරුවරයා කියන දේවත් පොතේ තියෙන දේවත් මත නෙමෙයි මුලදී අපි හරියම કૃත්‍රිම විදිහට යන්නේ හරියටම මේ අපි මම පෙරත් කියලා තියෙනවා මේ රිය පදවන්න පුහුණු වෙන්න වගේ. එතකොට පුහුණු කරුවෙකුගෙන් හරි වැඩිහිටියෙකුගෙන් හරි රිය පදවන හැටි අහගත්තාම අපි මුලදී මුලදී අර කියපුව ඔළුවේ තියාගෙන තමයි අර එක එක කෑලි හැට මෙහාට කරන්නේ. එතකොට නිකන් අපි රොබෝ කෙනෙක් වගේ. ඊට පස්සේ කාලයක් යනකොට මේක හුරු වෙනකොට තමයි මේකෙන් මොකද්ද වෙන්නේ මේකෙන් මොකද්ද වෙන්නේ කොහොමද වේගය අඩු වෙන්නේ වැඩි වෙන්නේ දකුණට කැපෙන්නේ කොහොමද වමට කැපෙන්නේ කොහොමද දැන් මේවා අපි හඳුනාගත්තන් පස්සේ අපට අනන්‍ය වූ ක්‍රමයක්. ඒතකොට සිද්ධාන්තය එකමයි. වාර්ය පදවන સિદ્ધාන්තය අපට වෙනස් කරන්න බෑ. ඒක ගුරුවරයා කිව්ව එක පොතේ තිබිච්ච එක ඒක එහෙමම තමයි. නමුත් අපට ආවේනික වූ අනන්‍ය වූ රටාවක් හැදෙනවා. එතකොට තමයි එයා දක්ෂ ප්‍රශස්ත රියදුරෙක් වෙන්නේ. දැන් අර අරුණ මනතුංග මහත්මයා ඉස්සල්ලා ඔය කිව්ව කාරණා එතකොට එතුමා ඔය කිව්වේ පොතක තිබිච්ච නෙමෙයිනේ බණකින් අහපුවා නෙමෙයිනේ කවුරුවක් කියපුවා නෙමෙයි. ඒ එතුමාට අනන්‍ය වශයෙන් දැනෙන දේවල් වැටහෙන දේවල්. ඒතකොට අන්න ඒ විදිහට මේ භාවනාව තුළ හරියට ප්‍රායෝගිකව යෙදෙනකොට ඒ ක්‍රියාව වෙන කවුරුවක් කරපු විදිහටවත් වෙන කවුරුවත් කියපු විදිහටවත් නෙමේ Tamanta අනන්‍ය වූ රටාවක් තුළ ඒ තාක්ෂණික ක්‍රමෝපායන් පාවිච්චි කරමින් ඉදිරියට යන්නට පුළුවන් වෙනවා. එතකොට තමයි අපිට ලොකු සතුටක් දැනෙන්නේ. එතකොට තමයි අපිට හරි පහසුවක් දැනෙන්නේ. එතෙක් අපිට නිකන් හරි કૃත්‍රිම වෙහෙස කරගතියක් තමයි අපිට හැමතිස්සෙම මුල් අවස්ථාවේදී දැනෙන්නේ. හරි සතුටක් තමයි සාවින්හන්සේ ඇත්තටම දැන් දැන් දැනෙනවා. අර ඒකත් එක්ක ධාතු මනසිකාරයත් එක්ක ගිහාම ඒක දැනෙනව නෙවෙයි සාවින්හන්ස. අන්තිමට අපිට මේ මේ දේවල් පෙනෙනවා. සිතට දකින්නවා. ඒ දකින්න ගියාම දකින්නදී මේ ඒක හරි හදවතට ගොඩක් සනී සමීපයි. ඒක ඒකයි වෙනස් වෙන දෙයක් නෙවෙයි සාමිනාස. ඒක ආයි කවදාවත් වෙනස් වෙන දෙයක් නෙවෙයි ස්ථිර දෙයක්. ඒ දකින්නදී. එහෙම ගියාම දැන් දැන් මට අර ඒ මොන දේ දැනුණත් අර ෂණිකව කැළඹුණා ඒක මේ මේ දේශයක් එනව රාගයක් එනව නමුත් දැන් දැන් අපිට ඔය දකින්නකොට ඒක ස්ථිරයි කියලා හැඟෙනවා ඒක ඒක ගැන අපි සතුටු වෙන්න ඕන නමුත් සමහර අවස්ථාවලදී ඒ අපි දකින දේමත් ඊට පස්සේ කඩා වැටිලා මහා අර්බුද ඇති වෙන අවස්ථා තියෙනවා. දැන් මට මතකයි ඔය ගල්ලේනේ භාවනා කරනකොට මට එක එක දවසක් භාවනා කරද්දී දැනෙන්න ගත්තා නිකන් හරි පැහැදිලි වැටහීමක් ඇති වෙන්න ගත්තා මෙතන සත්‍යයේ පුද්ගලයෙක් මොකක්වත් නැහැ නේද මේ නාම රූප ධර්ම ටිකක් විතරයි නේද තියෙන්නේ ඇලෙන්න බැඳෙන්න මේවට වහල් වෙන්න මොකුත් නැහැ නේද කියන හොඳ පැහැදිලි අදහසක් ආවා ඊට පස්සේ ඒ අදහසත් එක්කලා මම වාඩි වෙලා හිටපු තැනින් නැගිටින්නෙම නැතු දැන් ඉතින් මෙතන සත්වයකුත් නැහැ පුද්ගලයෙකුත් නැහැ ආත්මයක් නැහැ මොකක්වත් නැති නිසා දැන් ඔය ඉන්න හැටියටම මම ඒකත් එක්කලාම ඉන්න උත්සාහ කළා අන්තිමට වේදනා මතුවෙලා මනස වික්ෂිප්ත වෙලා එදා දවසේ භාවනාව සම්පූර්ණයෙන් එතනින් සියල්ලම ඉවර වුණා ඒකේ ඒ මොකද දැන් අර දැන් අර අජාන් චාහාමුදුර එක තැනක සිහිපත් කරනවා ඔබට යම්කිසි අවබෝධයක් ආවොත් එයත් අතහරින්න. ඒකටත් යන්න දෙන්න. ඒක තියාගන්න එපා. ඒ උන්වහන්සේ උපමාවකට දක්වන දැන් ආලෝකය. ආලෝකය හොඳයි. ආලෝකයෙන් තමයි අපිට පෙනෙන්නේ දේවල්. හැබැයි මේ ආලෝකය හොඳයි කියලා අපි ඒක අල්ලගන්න ගියොත් මෙහෙම දෝතින් වැහුවොත් ඊට පස්සේ ආලෝකය වැහෙනවා ඒක. ඒ නිසා ආලෝකය ප්‍රකට වෙනකොට අපි ඒක අතහැරලා නිදහසේකට තියෙන්න දෙන්න ඕනේ. ඒක ඒක නිරුද්ධ වෙන ඕන එක නිරුද්ධ වෙන්න ඉඩ දෙනවා. නමුත් අපි කරන්නේ ආ දැන් මට වැටහුණා මට දැන් හොඳට අවබෝධ වුණා කියලා අපි ඒක ග්‍රහණය කරගත්තු ගමන් එතනම තමයි ඊළඟ ප්‍රශ්නේ මතුවේ. අර සමහරට ඔබතුමිය අහන් අහලත් ඇති පෙර දිනකත් මම කිව්වා එක තරුණ කාන්තාවක් දවසක් අපිට කතා කරලා කිව්වා අනේ හාමුදුරනේ ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා ඔබ වහන්සේලා මේ කියා දෙන ධර්ම කාරණා නිසා තමයි අපේ ජීවිතේ ගොඩාක් අපි මේ හුඟක් ප්‍රශ්න මැද්දේ ඉන්නේ හැබැයි එකකින්වත් අපේ හිත සැලෙන්නේ නැහැ අපි හරීම සැහැල්ලුවෙන් කටයුතු කරන ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා කියලා කිව්වා. පස්සේ මම කිව්වා ඉතින් එහෙම සැහැල්ලු බවක් දැනෙන එක හොඳයි. හැබැයි තවත් අවදියෙන් ඉන්න, තවත් කල්පනාවෙන් ඉන්න, තවත් අපට අහු නොවිච්ච ගොඩක් දේවල් ඕක ඇතුලේ තියෙනවා. ඉතින් දැන් ඔය සංවාදයේ නිම වෙලා සති දෙකක් තුනක් ගත වුණාට පස්සේ තුමිය නැවත දවසක් කතා කරලා මට කියනවා "හම්තුනේ මං ඊයරයි හීනයක් දැක්කා. ඒ හීනෙන් මම ඉකිග ගහ ඇඬුවා." එතකොට මොකක්ද මන් දන්නේ මං සෑහෙන්න ඉකිග ගහ ඇඬුවා. හම්තුනේ අඬලා අඬලා ඉවර වෙලා මම අවදි වුණා. හීනෙන් අවදි වුණා. ඒ කියන්නේ තමන් අවදි වුණා නින්දෙන් ඊට පස්සේ ලොකු සැහැල්ලුවක් දැනුණා කියලා කිව්වා. ඊපස්සේ මම ඇහුවා දැන් අඬලා අඬලා අවදි වුණාම සැහැල්ලුවක් දැනුණා කියන එකේ තේරුම එහෙනම් ඊට ඉස්සෙල්ලා සැහැල්ලු බවක් තිබිලා නැහැ. එතකොට දැන් සති දෙකකට ඉස්සරලා කිව්වා අපි හරිය සැහැල්ලුවෙන් ඉන්නවා කියලා. දැන් අන්න එහෙම තමයි දැන්. අපි දැන් පළවෙනි පඩියේ ඉඳලා දෙවෙනි පඩියට ගොඩ වුණාම අපට දැනෙනවා දැන් අපි ඇත්තටම අර හිටපු තැන පල්ලෙහා නේද දැන් නේද මේ හරි තැන ඉන්නේ කියලා. හැබැයි ඊට පස්සේ අපි එතනින් තව පියවරක් උඩට නැග්ගහම තමයි වැටහෙන්නේ නෑ අර හිටපු තැනත් පල්ලෙහා තමයි දැන් තමයි හරි තැන ඉන්නේ කියලා. ඉතින් මේ ගමන් මගේ අපි හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ජිතංච රක්කේ අනිවේසනෝසිය. දිනාගත්තු දේ රැකගන්න හැබැයි ඒක උපාදාන කරගන්න එපා. එතන නවතින්න එපා. දැන් ඔය ගොඩක් දෙනා මම සෝවාන් වෙලාද ඉන්නේ, රහත් වෙලාද ඉන්නේ කී කී අංජනම් බලන්න ගියන් පස්සේ එතන නවතිනවා. දැන් මම සෝවාන් වෙලා ඉන්නේ කියලා ඒකේ නවතිනවා. එතකොට එහෙම නැවතිච්ච ගමන් අපිට ඉදිරියක් නැහැ. ඒ නිසා දැන් ඔබතුමිය කියනවා වගේ ඒ තමන්ගේ මනසට දැනෙන දේ දියුණුව වැටහෙන දේ ගැන අපි සතුටු වෙන්නට ඕන සහ ඒක කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද ගොඩ නැගුණේ කියලා හඳුනාගෙන ඒක සංරක්ෂණය කරගන්න ඕන. හැබැයි කොයිම මොහොතකවත් දැන් මගේ මනසට ප්‍රශ්නයක් නැහැ කියන තැනකට ගිහිල්ලා ඒක ග්‍රහණය කරන්න එපා. එහෙම වුණොත් එතනින්ම තමයි ආපහු කඩාරන්නේ. ප්‍රශ්න නැත්තේ නැහැ. එනවා. ඉන්නවා මම කියන්නේ අර කඩා වැටෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම එතන කියන්නේ ඒ ඒ අවබෝධයත් එක්ක ඒ සතුටත් එක්කලා එන්න එන්නම ඉදිරියට අපිට වඩා සැහැල්ලු බවක් දැනෙන්න ගන්නවා පෙනෙන්න ගන්නවා ඉතින් එහෙම පෙනෙනවා නම් අපිටම සතුටු වෙන්න පුළුවන් ඒක තමයි අපේ භාවනාවේ දියුණුව හැටියට දැන් එහෙම දැනෙනකොට අපට ආය කාගෙන්වත් සහතික ඕන නැහැ තමන්ට සතුටු වෙන්න පුළුවන් මේ මේ භාවනා මාර්ගය තුල සල්පෙන් සල්පේ මම ඉදිරියට යමින් ඉන්නවා කියන එක Tamanට දැනගන්න තියෙන හොඳම සලකුණු තමයි ඒක. එහෙමයි. ශනිකම අර දැනෙනව නැත්තේ නැහැ තරහා එනවා. තරහා එනව තරහා එන බව දකින්න. දකින්න. දකින්න ඒක දුරු කරන්න උත්සාහ කරනවා. ඒක අපිට කාලය පුළුවන් තරම් අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා ශනේම අපිට ඒක වෙනස් කරන්න පුළුවන් නම් ඒ මට්ටමට එනකොට වඩා දියුණුවක්. ඊට පස්සේ ඇති වෙන පසුබිම හැදෙනකොටම දැන් මෙහෙම වුණොත් නම් මගේ මනසේ කෝපය මතුවෙනවායි කියලා දකිමින් ඒ පසුබිම වෙනස් කරන්න පුළුවන්. අන්න එහෙම පියවරෙන් පියවර අපි ඉස්සරහට යනවා. එනකොට දැන් අනිත් අය කෙරෙහි ඇති වෙන්නේ සාමිනවහන්සේ දැන් යම්කිසි දෙයක් මෙයක් දැන් මට නොසුදුසු දෙයක්ම යම්කිසි කෙනෙක් අතින් සිද්ධ වෙන්න ආවත් මම දකින්නේ කරුණා මෛත්‍රියෙන් එයා එයත් උතක් ජන. එයාට මෙහෙම වෙන්න පුළුවන්. අන්න එහෙම. යා යට මෙහෙම විය හැකි. අන්න ඒ දේ දකින්නවා. ඔව් ඔය විදිහෙන් කොහොම කරන්නේ. ඒ දේ නොවෙන්න නොවන දෙයක් නෙවෙයි. ඒක සමාජයෙන් වෙන්න පුළුවන් දෙයක් කියන එක දකින්නවා. අන්න ඒකයි මට අර මං කිව්වේ නැතුව මගේ හිතේ දේශේ රාගය නොයනවම කියන එක නෙවෙයි එනවා. ඒ ආවහම ආව කියන එක දකින්නවා. අන්න එහෙමයි තියෙන්නේ. එහෙම නැතුව නෙමෙයි සාමිනහන්ස. ඒක ඇත්තටම මම තව දෙයක් කියන්නේ සාමිනහන්ස ඔබ දැන් අපි කාලය ගොඩක් ගත වෙන නිසා අනිත් අයට තමයි දෙයක් කියන්නේ සාමිනහන්ස මම කියන්න ගත්තේ ඔබ වහන්සේගේ පොත් ටික කියලා රේණුකාණේ සාමිනහන්සගේ පොත් ටික කියවනවා නම් පිටුවෙන් පිටුව හැරි ඕන කෙනෙකුට ධම්මක දියුණු කරගන්න පුළුවන් කියන එකයි මම දුන්න දෙන පණිවිඩය සාමිනහන්ස ඇත්තටම. හරි වටිනවා මේ ටික. තිරුවන් සරණයි සාමිනහන්ස.